මේ ගෞතම බුද්ධෝත්පාද කාලය. එහෙත් උන්වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලබාගත් උතුම් බුද්ධත්වය තුළින් ලෝට දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය මේ වන විට නොයෙක් විපරීත අර්ථයන්ට ලක්ව සැඟව ගොස් ඇත. එසේ වුවද එවැනි සැඟවයාම් අතරේ යළි උදාවීම්ද සිදුව ඇති බව ශාසන ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යයි. භික්‍ෂූන් ප්‍රතිපත්ති පුරණතුරු ශාසනය මඟ පළලාදීන්ගෙන් හිස් නොවේ යන්නත් දේශනා කළ යම් දහමක් ඇත්ද පනවන ලද යම් විනයක් ඇත්ද එයම ඔවුන්ට ශාස්තෘ කෘත්‍ය සිදු කරනු ලබයි යන්නත් බුද්ධ දේශනාවක. එසේ නම් එය අදටද වලන්ගුල. පෙර අත්භවයන් හිදී බනාසා ධර්මාවෝධය ලැබූ ආර උත්තමයන් වහන්සේලා නැවතත් ජාත සෝතාපන්නයන් ලෙසින් මනුලොව ඉපිද චතුප්පටි සම්විධා ඥානයන් පූර්ණ කරමින් සැඟව ගිය ධම්මග යලි මතු කිරීම මින් පෙරද සිදුව ඇත. පෙර අදත් සිදුවිය හැක. ඒ අතර ශ්‍රාවක විවරණ ලැබූ ආරුත්තමයන් වහන්සේලාද නැතුවා නොවේ. සාමාන්‍ය දේශනා ශෛලියකට වඩා විශේෂත්වයක් ගන්නා පටිභාන කාවමිය දේශනා හැකියාවද අති දුර්ලබව පිහිටන්නකි. ඇතුන් අතර ගජමුතු ඇතුන් දුර්ලබසේ එවැනි හැකියාවෙන්යු ආර්ධ උත්තමයන් වහන්සේලාද ඉතා දුලබව පහළවේ. පටිභාන කාවමිය දේශනාවක් තුළ අක්ෂර ගණ මාත්‍රා ගැලපීමත් ක්‍රමාණ කූලත්වයක් නිසා ශාවකයාගේ සිත අවශ්‍ය පරිදි පහසුවෙන් සමාධියට පත් කරගත හැකිවීමද පටිභාන කවිත්වයේ විශේෂත්වයකි. ලෝතුරා බුදුන් වහන්සේද ධර්ම දේශනාවක් අවසානයේ එය සාරාංශ කොට ගාථා ශෛලියකට ගැප් කළේ මේ නිසා. උදෙක් හිටිවන හෝ කටපාඩම් කරගත් හෝ ගොතන ලද හෝ වෙනත් උපුටාගත් ක්‍රමයකින් තොරව ආර්ය සමාධියක සිටියදී පටිභාන ඥාණයට අනුව નિરાයාසෙන් කිති එනමම කාව්‍යයන් සත්‍යයා සසරට බැඳ තබා ඇති දස සංයෝජන ධර්ම නැමැති පටි බිඳ හැරීමට උපකාරී වන හේයින් පටිභාන නම් වේ. මෙහි සඳහන්ව ඇත්තේ එවැනි කාව්‍යමය දේශනාවන් කීපයක් පමණි. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ කවිසූත්‍රයේ දක්වා ඇති මේ පටිබාන කවිත්වය බුද්ධ ශාසනයෙන් පැහැර අන්‍ය ශාසනයක නොපිහිටයි. තම නිවන ගැන පමණක්ම නොසිතා බුදු සසුනක් පිරිහි යන කාලවකවානුවක ශ්‍රාවකයෙකුට කළ හැකි උපරිම සේවය වන එය නැවත නගා සිටුවීමත් එමගින් ලෝක සත්‍යයට අත්වන ශාන්තියක් ගැන සිතූ මේ බුද්ධ පුත්‍රයානෝ අදිනි බුද්ධාන්තර 10කට පෙර වැඩවිසූ සිද්ධාර්ථ බුදුන් වහන්සේ කළ ඇති කරගත් උතුම් ශ්‍රාවක පැතමක් අනුව මේ වන විට සැඟව ගිය නිර්මල දහම් මඟ යලි මතු කරමින් සිටිනසේක. මෙම ශ්‍රාවක පැතුම උන්වහන්සේ සමාධියෙන් දුටු දර්ශනයකි. පූජ්‍යපාද වහරක අබේරතනාලංකාර හිමිපාණන් විසින් සිය පටිභාන ඥාණයෙන් නැගුණු පටිභානකාවමේ ශක්තිය උපයෝගී කර ගනිමින් සිදු කරනු ලැබූ නිවනට මම පෙත් විවර කරන අත්වැල් භාවනාවයි මේ. සසර කතරෙහි අතරමං වූ දහම් පිපාසිත සාදු ජනයාගේ ධර්ම සමාධියට මහා අත්තරක් වන් මෙම අත්වැල් භාවනාව තුළින් සැඟවගිය දහම් මඟ යළි විවර වී සියලු ලෝවාසින් වෙත අමාශාන්තිය උදා වෙත්වා